ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතං මංගල මුත්තම හොඳයි මේ උදෑසන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මා මංගල සූත්‍රයේ හත්වෙනි ගාථාව. ඒ ගාථාවේ තේරුම තමයි පාපයේ නොහැල්ම අකුසලයෙන් වෙන්වීම මත්පැනින් වැළකීම හැම කුසල් ධම්මේ පමා නොවි ඒකට සම්බන්ධ වීම මේ විදිහට කටයුතු කරනවා නම් ඒවා අපට නිවනට අදාළ කාරණා වෙන බව තමයි මේ ගාථා රත්නයේ සරල තේරුම. ආරති විරති කියලා කියන්නේ පාපයේ නොහැල්ම කියලා අර්ථකතනිය දුන්නත් සැබෑ අර්ථය එහෙම වෙන්න බෑ කියලා හිතෙනවා. ආරති විරති කියලා කියන්නේ විරති කියලා කියන්නේ විරමණය කරනවා කියන අර්ථය. පාපයන්ගෙන් වෙන්වීම පාපයන් එක්ක සම්බන්ධ නොවීම පාපයන් වලින් තොරව පත්වීම, තොරවීම කියන ගොඩාක් ගැඹුරු හර්ථකතන ගොඩාක් දෙන්න පුළුවන්. ආරති විරති කියන මේ තථාගත පණිවිඩය ගොඩාක් ගැඹුරු කාරණාවක්. එනම් මේ පාපයන් වලින් වෙන් වෙන්නේ කොහොමද කියලා බැලුවාම අපිට තේරෙනවා අපි ලබාපු මිනිසත් භවයේ අපේ ආයුෂ කාලය තුල අපි සාමාන්‍ය නාම රූප ධර්මතාවයන් එක්ක කටයුතු කරගෙන මේ ජීවිතය පවත්වාගෙන යනවා. මේ පාපය කියලා කියන්නේ මොනවද කියන එක තමයි දැන් ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේ ලෝකයේ පව් කියලා එකක් තියෙනවද? නැහනේ. අකුසල කියලා එකක් පේනවද? එහෙමත් නැහනේ. කුසල් පින් කියලා තියනවද? එහෙමත් එකක් නැහැ. එහෙනම් මේ පාපය කියන එක පාපය කියලා නම් කරන්නේ ඇයි කියන ප්‍රශ්නේ තමයි දැන් තියෙන්නේ. පව් කියන එකත් පින් කියන එකත් මේ නම් වලින් මේක අඳුන්වන්නේ ඇයි කියන කාරණාව දැනගත්තොත් එතකොට අපිට විශ්වාස කරන්න පුළුවන් මේ ලෝකේ පව් කියලා එකක් තියෙනවා. මේ ලෝකේ පාපය කියලා කාරණාවක් පවතිනවායි කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් අපි නිවනට අදාළ නැතිව අපි යම්කිසි කටයුත්තක නිරත වෙලා ඒ කටයුත්ත තුලින් යම්කිසි කෙනෙකුගේ සිතට කායට දුක් දෙනවා නම් ඒ දුක ලැබුණොත් තමයි පව් ඇති වෙන්නේ. එහෙම නැත්නම් පව් නෙමෙයි ඒක. දැන් මේ ප්‍රශ්නේ කිව්වාම අපට ලොකු ගැටලුවක් ඇති වෙනවා. එතකොට මේ මිනිසුන්ට දුක දැනෙන්නේ නැත්නම් සිතට කායට දුක් දැනෙන්නේ නැත්නම් මේ ඔක්කොම මේ පව් නෙමෙයිද කියලා. ඔව් පව් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ යම්කිසි අවස්ථාවක වැඩ වාසය කරනකොට ජීවමානව පොඩි පොදක් ඇවිල්ලා දැන් වැස්ස ලෑස්ති ලොකුවට එන්න ස්වාමින් වහන්සේලා දුවගෙන ගියා උන්වහන්සේලා දැක්කා ගෙයක් තියෙනවා ඒක අපේ දායක මාත්‍යයේ ගෙයක් සම්පූර්ණ සෙවිලිම ගැලෙව්වා ඒ තිබිච්ච ඔක්කොම ටික ගලවලා ගෙනල්ලා භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරන ස්ථානයේ සෙවිලිමක් ඇදුවා වාලයක් ඇදුවා තෙමෙන්නේ නැති වෙන්න දැන් ඒක අනුන්ගේ ගෙවල් කැඩීම අඳින්නා දාණය නේද? අවසරයක් ගත්තේ නෑනේ උපාසක මාත්‍ය එතන හිටියේ නෑනේ. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම හොරකමටපත් වෙලා. එතකොට දැන් පරාජිකානේ. එහෙම නේද විනය පිටකේ තියෙන්නේ? හොරකම් කළොත් පරාජිකා. එතකොට දැන් ස්වාමින් වහන්සේලා අවසරයකින් තොරව අර සෙවිලිම ගලවගෙන ඒ වාලේ ගලවගෙන ආපු නිසා සියලුම ස්වාමින් වහන්සේලා පරාජිකා වෙලා ඉවරයි. එතකොට දැන් අර මිනිස්යාගේ වස්තුව විනාශ කරලා ඒ මිනිස්යාගේ ජීවිතයට අනතුරක් නෙමෙකලේ ජීවත් වෙන්න දෙයක් නැතුව වුණානේ. එහෙනම් දැන් පාණාතිපාතාකුත් වෙලානේ. ඒ මිනිස්යාගේ ජීවිතයට ආනියක් වෙලා. සම්පත් වලට ආනියක් වෙලා. එතකොට භාග්‍යතුන් වහන්සේට පොරොන්දුනේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍චිකරණත්තායි මං කාසාවන් දෙත්වා කියලා මානවෙච්ච ස්වාමින් වහන්සේලා දැන් මේ විදිහට ගිහිල්ලා සෙවිලිම ගලවගෙන ගියාම දැන් මේක බොරුවක් නෙමෙයිද? හැබැයි ආවේ නිවන් දකින්නනේ. ඔරකම් කරන්න නෙමෙයිනේ. දැන් බොරුනේ කියලා තින්නේ. එහෙනම් මේ විදිහට බලනකොට මුසාවකුත් වෙලා. එහෙනම් අනුන්ගේ වාලේ ගලවණ්ඩයි අනුන්ගේ වාලේ වලට තියෙන වැඩ කටයුතු නිරත වෙන්නයි බැලුවාම දැන් නිවනට ප්‍රමාදයිනේ මේගොල්ලෝ. මජ්ජපමාදට්ටානක් වෙලානේ. එහෙනම් Tamanට තියෙන ලෝභකම මේ වටිනා දේවල් පැහැර ගැනීම Tamanට අවශ්‍ය විදිහට ගන්න කාමයක් ඇසිරලානේ. මෝහයට මුලා වෙලානේ අවසරය ගන්න ඕනේ කියන ධර්මයේ අමතක වුණානේ. මෝහ මුලා වුණානේ සියලුම දෙනා. එහෙනම් මෙතන පන්සිල්ම කැඩුනා. උන්වහන්සේලා දන්නේ නැහැ පන්සිල්ම කැඩිලා. උන්වහන්සේලාගේ මොකවත් නැහැ මානකමත් එක්ක ඔක්කොම ගිහින් කියලා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා උන්වහන්සේලා පරාජිකා වුණෙත් නැහැ. සොරකමක් වෙලත් නැහැ. උන්වහන්සේලාගේ ජීවිතවලට කිසිම අකටයුත්තක් වෙලා නැහැ. තවත් ආර්ය ජීවිතය ආර්ය මාර්ගයේ ශක්තිමත් වුණා කියලා. ඇයි අර උපාසක මාත්‍යාගේ ඉතරි දුන්නේ නැහනේ. ඒ උපාසක මාත්‍යා ඇවිල්ලා බලනකොට ගේ තියෙනවා වාලේ නැහැ. ආන මේ වාලේට මොකද වුනේ? භාග්‍යතුන් වහන්සේ වැස්සට තෙමෙන්ට අවස්ථාවක් උදා වුණා. ස්වභාව ධර්මයන්ගෙන් මේ පරිසරය වෙනස් වෙන බව දැකලා ආර්යමා සංගයා ඉක්මනට වැඩලා මේ වාලේ ගලවගෙන ගියා ස්වාමින් වහන්සේ බේරගන්න වාලයක් අදන්න. අනේ සාදු සාදු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ වර්ෂාවෙන් බේරගන්න උන්වහන්සේට යාපතක් පිණිස සෙවිලිමක් අදන්න මේ වාලේ ගලවගෙන ගිය එක මං ගැන මං ගොඩාක් සන්තෝෂ වෙනවා. ඒක මං කරගත්තා වූ දානයක් වශයෙන් මං අනුමෝදන් කරනවා. මාගේ වාලයේ භාග්‍යතුන් වහන්සේට පූජා වේවා. ඒකේ මහා ආනිසංසය මාගේ මාර්ගඵල නිවන් අවබෝධය පිණිස හේතු වේවා කියලා සාදුකාරයක් දීලා ඒක පින් වශයෙන් අනුමෝදන් කරගන්නවා. කුසල් වශයෙන් අනුමෝදන් කරගන්නවා. කාගෙන් ආලද ගත්තේ? ඇයි ගත්තේ? ඔරකමක් නේ. මේක විනයක් නෑනේ කියලා චෝදනා කළේ නෑ. අන්න බලන්න එතනදී ඒ අනාගාමි උපාසක මාත්‍යාගේ සිතට වේදනාවක් ඇති නොවුන නිසා ගී මට්ටමෙන් ඉහළ මාර්ගඵලයක ිටපු ඒ උත්තමයාට ඒකේ කිසිම පාඩුවක් දැනුන් නැති නිසා එතන පාපයක් වුණාද කියලා කිව්වොත් පාපයක් වෙලා නැහැ. පව් සිද්ධ වෙලා නැහැ. එහෙනම් මේ පව් කියන්නේ මොනවද? මේ ලෝකයේ ජීවත් වෙන කාලය තුලදී අපි යම්කිසි කෙනෙකුගේ සිතට, කයට දෙන වේදනා මත තීරණය වෙන ධර්මතාවයක්. අපගේ ජීවිත කාලය තුල කිසිම කෙනෙකුගේ සිතට, කයට දුක් නොදී ජීවත් වෙනවා නම් ඒ සෑම මොහොතක්ම අපි කියන පිං කියලා. පිං කියන්නේ මොනවද? පිරෙනවා කියන එකනේ. පව් කියනවා කිය පව් කියන්නේ මොනවද? ගලනවා කියන එකනේ. එහෙනම් මේක ඉවර වෙනවා. පව්. පිරෙනවා කියන්නේ පිං. ඒකනේ අපි පිං වලට අනුමෝදන් කරනකොට සලකුණක් දෙන්නේ අර පැන් පුරවනවා කියලා. ස්කෝප් එකක් තියලා පුරවන. එහෙනම් පින් කියන අර්ථය පිරෙනවා කියන එක. එහෙනම් අපි මේ ලෝක සත්‍යයේ සිතට කයට දුක් නොදී ජීවත් වෙනවා අපි ධාර්මිකව ජීවත් වෙනවා අන්න අපේ ආර්ය ජීවිතය පිරෙනවා. ಗುಣධර්ම පිරෙනවා. ඇයි මිනිසුන්ගේ සිත රිදවන්න කතා කරන්නේ අනවශ්‍ය විදිහට ඇසිරෙන්නේ අපේ කයෙන් අපි කාටවත් වේදනාවක් දුකක් කරදරයක් කරන්නේ සිතවිලි වලින් වෛරය පාන්න මේවා බලාපොරොත්තු වෙන්න ඇලෙන්න ගැටෙන්න යන්න ඉන්සා තරවටු කරන්න එහෙනම් අපි මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් දෙන්නේ නැති වෙනකොට මේවා පිරෙනවා කියලා කියන්නේ කොහමද අපේ ಗುಣධර්ම පිරෙනවා අපේ සීලය පිරෙනවා අපේ උත්තරී මනුෂ්‍ය ධර්ම දවස දවස ගානේ මේක සංවර්ධනය වෙලා වැඩි දියුණු වෙනවා එහෙනම් මේ පව් කියන එකයි පින් කියන එකයි අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච එකක්. මේක චේතනාව මුල් කරගෙන තීරණය වෙන ධර්මතාවයක්. අපි හිතනවා නම් මම මේ දේ කළා මං දුක් දුන්නා මං නිසා කෙනෙක් අසරණ වුණා අන්න ඒක ඒ මොහොතේ ඉඳලා පව් වෙනවා. මම මගේ ශිෂ්‍යයාට මේක දුන්නේ එයාගේ ජීවිතය හදාගන්න පැවිදිකම සාර්ථක කරව ගන්න එයාට මේක කමටාණක් මන් දුන්නේ. එයාගෙන් පරිගැනීමේ කිසිම චේතනාවක් මන් තුල නැහැ කියලා කිව්වාම අන්න ඒක පින වෙලා එයාගේ ಗುಣධර්ම පිරෙන්න පටන් ගන්නවා. රිඩවන්න ඕනේ, පරිගන්න ඕනේ, එපා කරවන්න ඕනේ, නින්දාවටපත් කරන්න ඕනේ කියනකොට අන්න ඒක පව් වෙනවා. ඒතුව ಗುಣධර්ම ගලාගෙන යනවනේ විනාශ වෙනවනේ. සිල් නැති වෙනවනේ, විනය නැති වෙනවනේ. අන්න ඒවා ඉවර වෙන නිසා අපි කියනවා පව් වෙනවා කියලා. දැන් අපි කෙනෙකුට කියන බලන්නකෝ මේ කට්ටිය පස් දෙනෙක් ඇවිලා දෙන්නේ පව් වෙලානේ. ඒ කියන්නේ මොනවද ඈත් වෙලානේ ඒගොල්ලෝ. ඒක තමයි මේ පව් වෙලා කියලා කියන්නේ. එහෙනම් මේ වචනවල අර්ථය අපි හොඳට දැනගන්න ඕනේ. එක්කෙනෙක් ඉක්මනට එනවා අනිත් එකන නිතරම පව් වෙලාමයි එන්නේ අයිමින් එන්නේ. ඇයි? පව් වෙනවයි කියලා කියන්නේ ප්‍රමාද වෙනවා. පව් වෙනවයි කියලා කියන්නේ එයා අපට අම්බෙන්නේ ඉවර වෙනවා. එහෙනම් මේ ලෝකෝත්තර ජීවිතය තුළ පව් කියලා කියන්නේ ඉවර වීමක්. තියෙන එකක් නැතිවීමක්. අපි ළඟ තියෙන එකක් ඈත් වීමක්, වෙන්වීමක්, ප්‍රමාද වීමක්. පව් වෙනවා. ජීවිතේ නිවනට පව් වෙනවා යා. හැබැයි යා ඉක්මන් වෙනවා නම් ඒ ඉක්මන් වෙන්න නම් ಗುಣධර්ම වඩන්න ඕනේ. එයා සීලය තුල ජීවත් වෙන්න ඕනේ. සෑම මොහොතක් තුළම විනයානුකූලව තමන්ගේ චරිතය අඩගස්සන්න ඕනේ. එහෙම ඉන්නවා නම් අපි එයාට කිනා පිරෙනවා දවස ගානේ ಗುಣධර්මයේ ಗುಣධර්මයේ වඩනවා සෑම මොහොතක් ගානෙම චිත්තානුපස්සනා වඩනවා නිවනට ලං වෙනවා ඒ කියන්නේ එයා පිරෙනවා ඒකට අපි පිං කියලා කියනවා ඒ නිසා තමයි ස්පාජනේ තියලා මේ පිං වලට සංකේතයක් වශයෙන් පුරවනවා අපි ගාතාවක් කියලා අපි ඒ වාදිනේ පුරවලා මේ පින්වලට සංකේත කරනවා. ආරති විරති පාපා කියලා කියනකොට මේ ලෝකයේ සියලු පාපයන්ගෙන් වෙන්වීම එනම් මේ ලෝක සත්‍යයේ සිතට කයට දුක් නොදී ජීවත් වීම තමයි සියලු පාපයන්ගෙන් නිදහස් වීම. එහෙනම් අපේ ජීවිතය තුළ අපි ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ. කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් නොදී ජීවත් වීම අකුසල කර්ම වලින් අපි වෙන් වෙන්න ඕනේ අකුසලයේ කියලා කියන්නේ මේ ලෝකේ නිවනට අදාළ නැති කාරණාවල නිරත වීම කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ ඉපදෙන්න කුසල් කරන එක නෙමෙයි නිවෙන්න කරන කටයුතු වලට තමයි මේ කුසලයේ කියලා කියන්නේ කුසලයේ කියලා කියන්නේ දක්ෂකම කරණීය මත්ත කුසලේන එහෙනම් මොකද්ද මෙතන කුසලයේ කියන කියන්නේ? ධම්මපදයේ බුද්ධ වර්ගයේ භාග්‍යතුන් වහන්සේ කුසලස්ස උපසම්පදා කියලා කතා කරනවා. එහෙනම් මේ කුසලයේ කියන වචනය ගොඩාක් සූත්‍රවල සඳහන්. අපි මේ කුසලයේ වරදවා තේරුම් අරගෙන අපි කරන්නේ මොනවද? ඉපදෙන්න කටයුතු කරනවා. දිව්‍ය ලෝකයේ උත්පත්තියට කටයුතු කරනවා. අනන්ත අප්‍රමාණ සසරේ භවගාමි පැවැත්මට කටයුතු කරනවා මේක තමයි අපි කුසල් කියලා හදාගෙන ඉන්නේ ඊටාගෙන ඉන්නේ හැබැයි භාග්‍යතුන් වහන්සේ කියන කුසලයේ තේරුම් ගත්ත කට්ටිය කීයෙන් කී දෙනාද තථාගතයන් වහන්සේ මේ ලෝකේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා කිසිම මොහතක පැවැත්මට ධර්මයේ දේශනා නොකළසේක භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිත කාලය පුරාම ලෝක සත්‍යයෙන් නිවීම පිණිසම ධර්මයේ දේශනා කළසේක. එහෙනම් ඒ උතුම් තනන් වහන්සේගේ ධර්මයේ කොහමද දිව්‍ය ලෝකයේ උත්පත්තියක් වෙන්නේ? මා මේක පළඳනාවේ ඉමිකාරයෙක් වෙන්නේ කොහමද? එහෙනම් අපි මේකේ සක්විති රජකම ලබන්න, නිරෝගී චීර චීවරණය ලබන්න අපගේ යහපත් පැවැත්මට දරුවන්ගේ දියුණුවට කර්මාන්තවල දියුණුවට මේක හේතුවක් වෙන්නේ කොහමද? නිරෝගිමත් භාවයේ ඉල්ලනවා කියලා කියන්නේ ඒකත් එක්තරා ලෝභයක් නේද? එහෙනම් මේ ලෝකයේ මේ කුසලයේ කියන එක අපි වරදවා තේරුම් අරගෙන මේ සර්පයා නැට්ටෙන් අල්ලනවා අල්ලලා තද කරනකොට ඔළුව පැත්තෙන් සර්පයා ඇරිලා අපිව කනවා විස දුවලා අපි මැරෙනවා එහෙනම් බලන්න මේ කුසලයේ කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරන නිවනට අදාළ කටයුතු වල නිරත වීම. එහෙනම් තථාගතයන් වහන්සේ මේ කරණීයමෙත සූත්‍රය තුලත් දේශනා කරන්නේ නිවනට අදාළ කටයුතු වල එයා දක්ෂ වෙන්න ඕනේ. ඒ කුසලය ඒ හැකියාව එයා දිනු කරගන්න ඕනේ. අපි කියන කුසලාණයක් දිනාගත්තා. මොකද්ද ඒකේ අර්ථකරණය කරන්නේ? එයා යම්කිසි ඇකියාවක් පෙන්නවා. ඒ ඇකියාවට යමක් යාට ලැබුණා. කුසලාණයක් තිබුණා යාට. එයාගේ ඇකියාවක් තිබුණා. එහෙනම් නිවනට අපට තියෙනවා ගොඩාක් දක්ෂකම් ඇකියාවල් මායя පරාජය කරන්නට. ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින් අපි මේ මායя පරාජය කරනවා නම් අපි නිවනට අදාළ කටයුතු වල නිතරම යෙදෙනවා නම් සෑම තප්පරයක් ගානේ ලෝභය, ద్వේෂය, මෝහය, රාගය, වෛරය පා කරන්න ඒ නිමිත කමඨාන් වල භාවනාවල නිරත වෙනවා නම් ඒකාන්ත වශයෙන්ම මේක තමයි කුසලය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. නැත්තම් දිව්‍ය ලෝකයන්ද කුසල් කරනවා කියන්නේ වැරදි චේතනාවක්. එයා කුසලයේ කියන සර්පයා නැට්ටෙන් අල්ලලා කුසල් කරන කිසිම කෙනෙක් මේ ලෝකයෙන් නැවත ඉපදෙන්නේ හේතු ඒක ලෝකෝත්තර එකක්. මිනිස්සු පින් දෙනවා. මේ පින් අනුමෝදන් කරන්න කියලා කියන්නේ ඒකත් ඉපදීම නවත්තන්න මිසක් ඉපදෙන්න නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ මේ අපට පෙර පින් නැහැ පෙරපින් නැති නිසා අපට සමහර දේවල් තේරෙන්නේ පෙරපින් නැති නිසා සමහර දේවල් වැඩෙන්නේ එහෙනම් ඒ පින් අඩු කට්ටියට නිවන් දකින්න බැරුව දුක් විඳින කට්ටියට මේ පින අනුමෝදන් කරලා වහාම මාර්ගයත් ඵලයත් අවබෝධ වෙන්න ඒකටයි මේක අනුමෝදන් කරන්න කියන්නේ එහෙම නැත්නම් දිව්‍ය ලෝකෙ ඉපදෙන්න නෙමෙයි නැවත මනුලෝකෙ ඉපදිලා දුක් විඳින්න නෙමෙයි එහෙනම් මේ පින කියන එකයි කුසලය කියන එකයි අපි ගොඩාක් වරදවා තේරුම් අරගෙන අපට වැරදිලා හැමදාම එහෙනම් අද අපි වැරද්ද නිවැරද්ද කරගමු. අද ඉඳලා නිවනට හදාලා කටයුතු වල නිරත වීම මහා කුසලානිසංස කර්මයක්. ඒ කුසල කර්මයේ අද ඉඳලාම අපි නිරත වෙමු. අපගේ ජීවිතයේ අපි කුසල් එකතු කරමු. භාග්‍යවතුන් වහන්සේගේ එකම ඉල්ලීම අවසාන බුද්ධ ආනුශාසනාව සෑම බුදුවරුන්ගේ බුද්ධ ආනුශාසනාව බුද්ධ ඉල්ලීම තමයි කුසලස්ස උපසම්පදා නිවනට අදාළ කටයුතු වල නිරත වෙන්න මහණෙනි පින්වත්නි නිවනට අදාළ කටයුතු වල පමණක් නිරත වෙන්න මහණෙනි පින්වත්නි නිවනට අදාළ කටයුතු වල පමණක් නිරත වෙන්න මහණෙනි පින්වත්නි ඇයි මේක ඕකාස ද්විතියම්පි තතියම්පි කියලා තුන් වතාවක් මේක කිව්වේ. ඇයි මේක තුන් වතාවක් කිව්වේ මේ ලෝකේ වෙන මොකවත් කරන්න දෙයක් නැහැ. පළවෙනි වතාවට කරන්න තියෙන්නේ නිවනට අදාළ කුසල් සම්පාදනය කිරීම, නිවනට අදාළ කටයුතු වල නිරත වීම. දෙවැනි වතාවට කරන්න මොනවාර තියෙනවනම් ඒ කරන්න තියන්නේ නිවනට අදාළ කුසලයට, ඒ නිවනට අදාළ කටයුතු වල නිරත වීම. එහෙම නිරත වෙලා තුන්වෙනි වතාවට මොනවද කරන්න තියෙන්නේ මොනාර වෙන දෙයක් තියෙනවද කියලා ඒ තියෙන්නේ නිවනට අදාළ කටයුතු වල නිරත වීම ඒ කටයුතු වල කුසලයට අදාළ කටයුතු කිරීම එහෙනම් අපගේ ජීවිතේ ඉපදිච්ච දවසේ ඉඳලාම අරියත් බෝධියටපත් වෙලා පිරිණිවන කම්ම අපි කළ යුත්තේ මොනවද කුසල් වඩන්න ඕනේ නිවනට අදාළ කටයුතු වල නිරත වෙන්න ඕනේ ආයතන අහේ තියෙන සම්පූර්ණ දෝෂ නිර්දෝෂ කරන්න ඕනේ තථාගතයන් වහන්සේ අපට මේ ලෝකයේ හැමදාම කතා කරන්නේ නිවීම පිණිස නිවනට අදාළ කටයුතු පිළිකිරීම පිණිස මිසක් පැවැත්මටවත් අපිට මේ භවය අවලෝ ගන්නවත් කවදාවත් ධර්මයක් දේශනා කළා නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේගේ පණිවිඩේ මජ්ජපානාච සංයමෝ කියන ඒ තථාගත නිර්වචනය අපට දේශනා කරනවා. මොකද්ද භාග්‍යතුන් වහන්සේ අපට නිර්වචනය කරන්නේ මේ මජ්ජපානා කියලා කියන්නේ? මජ්ජ කියලා කියන්නේ සුරාව, පානා කියලා කියන්නේ පානය, මජ්ජ කියලා කියන්නේ ප්‍රමාදයටපත් වෙනවා. එහෙනම් නිවනට ප්‍රමාද වෙන යම්කිසි දෙයක් අපි පානය කරනවා නම් ඒකෙන් වැළකෙන්න ඕනේ. නිවනට ප්‍රමාද වෙන පානයන් වලින් අපි තොර වෙන්න ඕනේ සීකපදේ සමාදි වෙන්න ඕනේ එහෙනම් මේ සත්තුන්ට සමහර සත්තු ඉන්නවා පණු જાති ඒගොල්ලන්ට කටක් නැහැ එහෙනම් ඒගොල්ලෝ මේ සුරාවට අහුවෙන්නේ නැද්ද? ඒගොල්ලොත් අහුවෙනවා. එහෙනම් තමන් මත් වෙන යම් කිසි දෙයක් ගන්නවා නම් අවශෝෂණය වෙනවා නම් ඒ සෑම දෙයක් තුළම අපි ඒකාන්ත වශයෙන්ම සුරාවට අහුවෙනවා. අපි දන්නවා පැම්පාස් වෙනකොට හරි සීතලයි. වැවකට බෑලා පැම්පාස් වෙනකොට හරි සීතලයි. මේ සීතල නිසා අපි වැඩිපුර වෙලාවක් ඉන්නවා. ඒ සීතලයට ඇලෙනවා. ඒකට මත් වෙනවා, මුලා වෙනවා. උඩට එන්න හිතෙන්නේ ඒ සීතලේ සනීපවල ඒමම ඉන්නවා. අන්න බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එයා මත් වෙලා එයාගේ මේ කය තුලින් ඇතිවෙනා වූ සනීපයට එයා මත් වෙලා ඒ කයට දැනෙන සුවයට එයා මත් වෙලා එයා නිවනට ප්‍රමාද වෙලා එහෙනම් තම්පාසු වෙන කටයුතු වලදී කය පිරිසිදු කිරීමේ කටයුත්ත කරගෙන අපි එතනින් ඉවත් වෙන්න ඕනේ. එතන නිවනට ප්‍රමාද වෙන්න හේතුවක් අදා නොගත යුතුයි. පණුවා මජ්ජපානාච කරන්නේ මේ ආකාරයට. ඒ කැලි කසලවල ඕජාව තියෙනවා. ඒ ඕජාවේ දුක්ගන්ධයට එයා ඒ ඕජාවේ තැවරිලා ඒකේ පීන පීන ඒකේ මත් වෙනවා. එහෙනම් ඒ විතරක් නෙමෙයි උණුසුමට අපි මත් වෙනවා. උණුසුමේ සුවයට මත් වෙනවා. උණුසුමෙන් අපිට ලැබෙන ඒ ශරීර විවේකයට අපි මත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා ඒ දරදඬු ಜಾති දාලා ගිනි අවුලවලා රස්නේ තපින්න එපා කියලා. ඇයි ඒක පුරුද්දට ගියොත් මේ ලෝකේ දර ටික ඉවර වෙනවා. ඇයි හැමෝම හැමදාම දර කිලෝ 20ක් 25ක් පත්තු කරන්න ගත්තොත් කෝටි 800ක් ඉන්නවා. අවුරුදු 3-4ක් යනකොට මේ දව ඔක්කොම ඉවර වෙනවා. පත්තු වෙලා ඉවර කරලා දානවා. එහෙනම් සංඝයා වහන්සේලා වනයේදී මේම දරපත්තු කරලා දෑවලින් උණුසුම තපින්න පටන් ගත්තොත් හැමෝම තම තමන්ට කැමැති කැමැති විදිහට ලොකු ගිනි ගොඩවල් පොඩි ගිනි ගොඩවල් මධ්‍යම ගිනි ගොඩවල් ගන්න ගත්තොත් එට අනිද්දාට ලබන සතියේදී කියලා දරවල් කපලා කපලා වේලලා ගබඩා කරන්න ගත්තොත් අවුරුදු දෙකක් විතර යනකොට වනයක් නැහැ කාන්තාරයක් තියෙයි. එන ස්වභාව ධර්මයා විනාශ වෙලා, ඇවත් පිට ඇවත් වෙලා, මේ ගස්කොළන් විනාශ වෙලා, මේ ලෝකයේ වර්ෂාව ලැබෙන්නේ නැතුව ඉඩෝර කාලයක් ඇවිල්ලා මුළු ලෝකෙම විනාශ වෙන්න එක හේතුවක් වෙනවා. එහෙනම් උණුසුමේ රස්ණයට ඒ රස්ණය තුලින් ලැබෙන සුඛයට ඒ සැපයට ඒ ස්පර්ශයට අපි ඇලෙනවා කියලා කියන්නේ අපි මත් වෙනවා. අපි නිවනට ප්‍රමාද වෙනවා. කාන්තාවක් ස්පර්ශ වෙන්නේ නැති කෙනෙකුත් මත් වෙන අවස්ථා තියෙනවා. බස්වල අපි දකිනවා තරුණ කොල්ලෙක් ළඟ ඒ තරුණ ගෑනු ළමෙක් ඉඳගත්තාම එයාට නිකන් දිව්‍ය ලෝකෙ ගියා වාගේ. කමන්නේ තව ඕල්ට් එකක් දෙකක් වැඩිපුර යමු. ඇයි? එයා හරි සන්තෝෂ වෙනවා. ඒ තරුණ කාන්තාව Taman ළඟ වාඩි වෙලා ඉන්නවා. එයා හරි සන්තෝෂයෙන් වාඩි වෙලා ඉන්නවා. එයාට මොකවත් ලැබෙන්නේ නමුත් ළඟ ඉන්නවා කියන මානසිකත්වයේ තුලින් එයා මත් වෙනවා. එයා නිවනට ප්‍රමාද වෙනවා. ඒ ළඟ ඉන්නවා කියන චේතනාව තුලින් එයා සන්තෝෂ වෙනවා. ඒ සන්තෝෂය තුලින් මත් වෙනවා. මට පෙර වාසනාව පෑදුනායි කියලා එයා ගැන අහංකාර වෙනවා. බලන්න අපේ ජීවිතවල මොනතරම් මජ්ජපාන අපි ගන්නවද මේ ස්පර්ශය තුලින් සිටිවිලි තුලින් චේතනාව ඇති වෙලා ඒ චේතනාව තුලින් මත් වෙනවා අපි වෛරයක් ඇති වෙනවා පලි ගන්නම ඕනේ පලි නොගෙන නම් බෑ කියලා මේක නැවත නැවත මෙනෙහි කරලා මොනතරම් මජ්ජපානා කරනවද නිවනට ප්‍රමාද වෙනවද වෛරයෙන් මත් වෙලා සමහර අවස්ථාවල අපේ ජීවිතවල අපට අත්දැකීම් ඇති. සමහර කෙනෙක් අදිසි කෝපය නිසා අපට යම්කිසි වැරද්දක් කරනවා. අපි කියමු සාමාන්‍ය උදාහරණයක් වශයෙන් යම්කිසි අවස්ථාවක සිද්ධියක මිනිසියෙක් අපට බයිනවා තරහා ගිල්ලා. එයාට අමතක වෙනවා ප්‍රසිද්ධිය මම බැන්නා මේ මිනිසයා අපහසුතාවයටපත් වෙනවා, නිന്ദාවටපත් වෙනවා. අනේ පව් මේම කරලා බෑ කියලා එයාට තේරෙන්නේ නැහැ. එයාට තරහා ගින්. එයා උම්මත්තකයි. එයා හොඳට බැන්නට පස්සේ අනේ අපරාධ ප්‍රසිද්ධියේ මම මෙයා නිඳා කළා, අගෞරව කළා කියලා දුක් වෙනවා. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. ඒ වචන ටික නැවත ගිලින්න බෑ. නමුත් එයා කෝපයෙන්, අදිසි කෝපය නිසා ඒ වැරද්ද කළේ එයාගේ ඒ ඉක්මන්කම නිසා, උම්මත්තක භාවය නිසා ඒ වැරද්ද කළේ කියලා අපි සමාව දෙන්නේ මුළු ජීවිත කාලෙම එයාගෙන් පලි ගන්නවා. මුළු ජීවිත කාලෙම එයාට රිදවනවා එයා මැරුණට පස්සේ එයාගේ ළඟ දරුවන්ගෙම පලි ගන්නවා. ඇයි? අපි ඒ තරම් වෛරයට මත් වෙලා, ක්‍රෝධයෙන් මත් වෙලා, එනම් द्वේෂයෙන් මත් වෙච්ච අපි අරක්කු ගන්න ඕනේ මධ්‍යසාර ගන්න ඕනේ මේ මත්වීම ඊට වඩා දරුණු එකක් 80ට මීට වඩා බේතක් ඕනේ නිවනට ප්‍රමාද වෙන්න හේතුවක් මීට වඩා හේතුවක් මේ ලෝකේ නැහැ. අන්න බලන්න මජ්ජපානාච සංයමෝ මේ නිවනට ප්‍රමාද වෙන කිසිම පානයක් මත් වෙන කිසිම දෙයක් ගත නොගත යුතුයි. අපි මේවා පිළි නොගත යුතුයි. මේවා වලින් වැළකෙන්න ඕනේ. එහෙනම් අපිට මේ ඇස් වලින් මත් වෙන්න පුළුවන්. කන් වලින් මත් වෙන්න පුළුවන්. නාසයේ සුවඳෙන් මත් වෙන්න පුළුවන්. රසෙන් මත් වෙන්න පුළුවන්. පරුසා වාච, පිසුනා වාච, සම්පප්පලාප, මුසාවාද, ව්‍යාපාද, චේතනා සාකච්ඡා මේ වගේ ඕන තරම් අපට මේ මොකයෙන් වචනයෙන් රසෙන් මත් වෙන්න පුළුවන් මොනතරම් මේ කය රාගෙන් මත් වෙලා ඇද්ද තෘෂ්ණාවෙන් රත් වෙලා ඇද්ද තෘෂ්ණාව කියන්නේ රාගය කියන්නේ ගින්නක් කියලා අපට තේරෙන්නේ නැත්තේ ඇයි? මේ කය රත් වෙලා දැවෙනවා, පිච්චෙනවා. නමුත් අපි හිතන්නේ මේක සුඛයක් කියලා. එහෙනම් මේ විදියට රාගයෙන් මේ විදියට තෘෂ්ණාවෙන් ස්පර්ශයෙන් රත් වෙලා අපි මත් වෙනවා. සමහර අවස්ථාවලදී මේක වැරදි කියලා අපිට හිතෙන්නේ ඒ තරම් මත් වෙලා ඒ වැරද්දෙන් පසුව අපට කල්පනා වෙනවා අනේ ගිය මාසේ මං කරපු වැරද්ද ගිය සතියේ මං කරපු වැරද්ද අනේ මට එක මොහොතකට මං කවුද කියන එක අමතක වුණා මම තිරිසනෙක් වාගේ ඇසුරුණා මං නින්දාවක් මට මම්ම කරගත්තායි කියලා ගොඩාක් දුක් වෙනවා කරන්න දෙයක් නෑ මත් වෙලා ඉවරයි එනම් මේ මජ්ජපානාච සංයමෝ කියලා කියන්නේ මේ කටට වක් කරන පැන් වලට අදාළ එකක් නෙමෙයි එහෙනම් මේ සික්ඛාපදය කොහොම ශ්‍රමණයන් වහන්සේලා රැකෙනවමනේ. උන්වහන්සේලා පාණය කරන්නේ නැහනේ. හැබැයි උන්වහන්සේලා දස ශික්ෂාපදයේදී මේක සමාදි වෙන්න එපාය. එහෙනම් කොහොමද මේක අපට සමාදි වෙන්න නම් මේක කැඩෙන ක්‍රමයක් තියෙන්න එපාය. අපි තාගෙන ඉන්නවා සමහර ශික්ෂාපද සමාදි වෙන්න ඕනේ. ඇයි කාමයේ වරදව ඇසිරෙන්නේ ඉතින් අපි බ්‍රහ්මචර්යාව තුළ ඉන්නවනේ. අරක්ක බොණ්ඩ තැබෑරුම් ගන්න හාමුදුරුවෝ යන්නේ නැහනේ. සත්තු ඝාතනය වෙන්නේ නැහනේ. ඉතින් ඕම බැලුවාම ඉතින් ඔක්කොම සිල් සමාධි වෙලානේ. කෝ එනම් සීලයේ සමාධි වුණා නම් ප්‍රඥාව නැහනේ. එහෙනම් මේක රැකිලා නැහනේ. එහෙනම් මේ විදියට බලනකොට මේ මධ්‍යපානය කියලා කියන මේ මජ්ජපානා කියන මේ තථාගතයන් වහන්සේගේ වචනය අපගේ ජීවිතවල විශාල අර්ථයක් ගෙන දෙනවා. එහෙනම් මේ අර්ථය තමයි කටට වක් කරන පානය විතරක් නෙමෙයි ආයතන අයතුලින්ම මජ්ජපානා රකින්න ඕනේ. ආයතන අයතුලින්ම අපි තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව ජීවත් වෙන්න ඕනේ. එහෙම ඉන්න පුළුවන් වුණොත් විතරයි අපට මේ මජ්ජපානා කියන තථාගතයන් වහන්සේගේ පණිවිඩය අපට ලෝකෝත්තර නිර්වාණ ධර්මයක් වෙන්නේ. මේ තථාගතයන් වහන්සේගේ සෑම පණිවිඩයක්ම අරන් බලනකොට මේ සෑම පණිවිඩයක් තුළින්ම භාග්‍යතුන් වහන්සේ අපට කමඨාණක් දේශනා කරනසේක එහෙම නැත්නම් උන්වහන්සේ අපට නිර්වාණ පණිවිඩයට භාවනාවක් දේශනා කරනසේක එහෙනම් මධ්‍යපානය කියලා කියනකොට මජ්ජපානා කියන තුලින් භාග්‍යතුන් වහන්සේ අපට විශේෂ උත්තරීතර භාවනාවක් දේශනා කරනවා. ඒක තමයි කායානුපස්සනාව. බලන්න සතර සටිපට්ඨානේ ලස්සනද භාවනාවක් දේශනා කරනවා. එහෙනම් මේ ඇස් වලින් මත් වෙන එක කරේ 100ෙන් ඉන්න. කන් වලින් මත් වෙන එක කරේ 100ෙන් ඉන්න. නාසයෙන් මත් වෙන එක කරේ 100ෙන් ඉන්න. දිවෙන් මත් වෙනවා වචන වලින් මත් වෙනවා. පරුසා වාච පිසුනා වාච සම්පප්පලාව වලට ගොඩාක් කැමති මත් වෙනවා 100ෙන් ඉන්න. ස්පර්ශයට මත් වෙනවා රාගයට මත් වෙනවා තෘෂ්ණාවට මත් වෙනවා 100ෙන් ඉන්න. චෛතසික වලට මත් වෙනවා රාග සිටිවිල්ලක් ඇති වුනාම ඒක අත්තරින්නේ දිගට දිගට මෙනෙහි කරනවා පෝෂණය කරනවා කය දැවිලා පිච්චිලා හඟුරු වෙනකම්ම මේක නැවත නැවත සිහි කරනවා මත් වෙනවා අන්න බලන්න භාග්‍යතුන් වහන්සේගේ මේ කායානුපස්සනා භාවනාව මජ්ජපානාච සංගමෝ සමානයි කායානුපස්සනා භාවනාවට මේක මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම කමඨාන මගේ ජීවිතේ මං ගොඩාක්ම කැමැති කමටාන මේ ආයතන අය තුලින්ම ලෝභ දේශ මොහ ඇති වෙන නිවනට ප්‍රමාද වෙන කාරණා කෙරේ 100න් ඉඳලා ඒවා වලින් නිරෝධ වෙන එක මධ්‍යම ප්‍රතිපදාවට එන එක තමන්ගේ ආයතන අය ලෝකෝත්තර කරන එක ආර්ය ගුණධර්ම වලින් මේ ආයතන අය පුරවන එක මේ ආයතන අයතුලින්ම සිල් රකින්න එක එහෙනම් මේක තරම් වටිනා භාවනාවක් අමතානම් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒක තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට අනුකම්පාවෙන් දේශනා කළා. සියලෝම දෙවිවරුන්ටත් මිනිසුන්ටත් මජ්ජපානාච සංගමෝ කියන්නේ ඒ තථාගත පණිවිඩය. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමකට විතරයි මෙවැනි ගැඹුරු උත්තරීතර කමඨාණක් දෙන්න පුළුවන් භාවනාවක් දෙන්න පුළුවන්. එහෙනම් අපේ ජීවිතයට මේ ගාථාව තුළින් පණිවිඩයක් හම්බුණා. ඒ පණිවිඩය තමයි නිර්වාණ පණිවිඩය නිවන් දකින්න අපි කල යුත්තේ මොනවද කියන එක. කමඨාණක් හම්බුණා. ඒක තමයි මේ ආයතන ආයතුලින් මත් නොවි ඉන්න පුරුදු කරන කමඨාන. ඒක භාවනානුයෝගීව හම්බුණා කායානුපස්සනාව ආයතන අයතුලින්ම නිවනට ප්‍රමාද නොවි සීයෙන් සිටීම කායානුපස්සනාව. අන්න බලන්න මේ ගාථා රත්නය කොච්චරනම් වැදගත්ද කියලා. ඒ වගේම නැවත භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අප්පමා දෝෂ ධම්මේසු. එහෙනම් අප්‍රමාදව කටයුතු කරන්න ධම්මේසු ධර්මයට නිවනට හදාළ ධර්මයන් කෙරෙහි අප්‍රමාදව කටයුතු කරන්න ප්‍රමාද වෙන්න එපා. එහෙනම් මේ අප්පමා දෝච ධම්මේසු කියන තථාගත පණිවිඩයෙන් භාග්‍යවතුන් වහන්සේ තවත් ගැඹුරු කාරණාවක් ඉදිරිපත් කරනවා. ඒක තමයි ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෘථිජන සියලෝම දෙනාගෙන් ආර්ය ශ්‍රාවක සියලෝම දෙනාගෙන් වහන්සේ බැගෑපත් ඉල්ලීමක් කරනවා. පිණ්ඩපාතයක් ඉල්ලනවා උන්වහන්සේ. මොකද්ද? අනේ මාගේ දරුව නිවනට ප්‍රමාද වෙන්න එපා මේ ධර්මයට ප්‍රමාද වෙන්න එපා කියලා උන්වහන්සේ බගෑපත් ඉල්ලීමක් කරනවා. උන්වහන්සේ පිරිකරයක් ඉල්ලනවා අපෙන්. එහෙනම් අපේ ජීවිතවල අපි නිවනට ප්‍රමාද වෙන එකම නේද කලේ? එහෙනම් භාග්‍යතුන් වහන්සේ නම අපගේ දොරකොඩට වැඩම කරලා පින්වත්නි මට කුසගිනී කියලා කිව්වොත් තමන්ගේ ඇඟ කපලා තමන්ගේ කයේ තින ලේ ටික පූජා කරන්නේ නැද්ද? ඒ මාබෝසතාණන් වහන්සේ පූජා කළා වාගේ තමන්ගේ gedara තමන්ට ආහාරට තියෙන සෑම දෙයක්ම පූජා කරන්නේ නැද්ද? ඒ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ කුසගින්න වෙනුවෙන් තමන්ගේ මුළු සම්පතම වියදම් කරන්නේ නැද්ද? තමන් සන්තකයේ තියෙන්නේ මොනවද? ඒ හැම එකක්ම දෙනවා. නැත්නම් තමන්ගේ මාංශය, තමන්ගේ කය උනත් පූජා කරන්න සූදානම් වෙනවා. ඒ තරම් තථාගතයන් වහන්සේට උන්වහන්සේගේ පාරමිතාවට අපි ගරු කරනවා. අපගේ ජීවිතය අපට වටින්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ ඒ ಗುಣධර්ම ඊට වඩා අපට වටිනවා. උන්වහන්සේ මේ ලෝකෙට කියන නිර්වාණ ධර්මය වටිනවා. අපේ ජීවිතය අපට වටින්නේ එහෙනම් භාග්‍යතුන් වහන්සේ බැරි වෙලාවත් අපේ දොරකඩට ඇවිල්ලා පින්වත් මහන නිවනට අදාළ ධර්මයේ නප්පමාදව කටයුතු කරන එක මට දෙන්න කියලා කිව්වොත් දැන් උන්වහන්සේගේ ඉල්ලීම උන්වහන්සේගේ බැකෑපත්කම දැන් අපි දෙන්න වෙනව නේද? එහෙනම් මේ ගාථා රත්නය තුලින් භාග්‍යතුන් වහන්සේ අපි හැමෝගෙම ඉල්ලීමක් කරනවා අප්‍රමාදෝච්ච ධම්මේසු අප්‍රමාදව ධර්මයට අදාළ කටයුතු වල නිරත වෙන්න. එහෙනම් මේ ඉල්ලීමට අපි එකඟ වුණොත් අනිවාර්යෙන් අපි මේක ඉටු කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ අපට ඉඩම් ඉල්ලුවේ නැහැ. භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේට මේ ලෝකයේ සැප සම්පත් මුතුමැණික් මිල මුදල් ඉල්ලුවේ නැහැ. භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේ වෙනුවෙන් ඉල්ලන්නේ මේ සසර දුකයි මේ උත්පත්තිය දුකයි මේ භවගාමි ජීවිතයේ මහා විශාල දුක් කන්දරාවක් එනම් නිවනට අදාළ ධර්ම කාරණාවල අප්‍රමාදව කටයුතු කරන්න වඩ වඩා ඉක්මන් වෙන්න පැය 24ම වැඩ කරන්න පැය 24 මදි නම් එක දවසෙන් පැයක් ඉල්ලා ගන්න පැය 25ක් වැඩ කරන්න හෙට දවසට පැය 24ක් හම්බෙයි. ඊළඟ දවසට පැය දෙකක් මේකට වැඩිපුර ඉල්ලගෙන පැය 26ක වැඩ කරන්න. හම්බෙන සෑම තප්පරයක් ගානෙම ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වෙලා වයසක් ගිසට ගිහින් දුක් වෙන්න එපා. ලබාපු මිනිසත් භවයේ දුර්ලභයි. මිනිස්ය භවය කොච්චර දුර්ලභද කියලා කිව්වොත් කෝටි ප්‍රකෝටි ගණනක් කුසල් කරන්න ඕනේ, පින් කරන්න ඕනේ. මේ මිනිසත් භවය ලබා ගන්න. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ වටිනාකම මේ ලෝකෙටත් වඩා වැඩි. අපි හිතනවා මට මුදල් ඕනේ, මැණික් ඕනේ, මට ඉඩම් ඕනේ, මට සම්පත් තියෙන්න ඕනේ, මට වත්කම් තියෙන්න ඕනේ. ඒවා ඔක්කොම බොළඳ කතා. මේ මිනිසත් භවයේ වටිනාකමට සමාන මණිකක් මේ ලෝකේ නැත්තම් මේ මුළු ලෝකෙම තියෙන සම්පත් ටික ගොඩගාලා මේ පැත්තෙන් මිනිසත් භවයේ තිබ්බාම මිනිසත් භවයේ මේ ලෝකිටත් වඩා වටිනවා නම් මේ මාපොළේ තියෙන සේරම මුදල් ටික ගොඩ ගාලා මිනිසත් භවයේ තිබ්බාම මේ මුදල් වලට සමානද කියලා බැලුවොත් ඒත් ඒ සමාන කරන්න බෑ. එහෙනම් ඒ තරම් මේ ලෝකයේ මුදලෙන් මණිකෙන් වත්කම් වලින් ඉඩම් වලින් වස්තු වලින් සමාන කරන්න බැරි මේ වටිනා මිනිසත් භවය අර මුද්‍රණය කරපු කොළ කෑල්ලකට ගල් කෑල්ලකට මාපොළවේ පස්තිකට මේක කැප කරලා ඒ වෙනුවෙන් ජීවිතේම විනාශ කරලා මේ කරන අපරාධයට තමයි භාග්‍යතුන් වහන්සේ බැගෑපත ඉල්ලන්නේ. අනේ මේ ලෝකයේ මේ මිනිසත් භවයට සමාන වස්තුවක් නැහැ. මේ ලෝකයේ දිව්‍ය ලෝකයේ සප සම්පත් වලටවත් මේක සමාන කරන්න බෑ. මනුෂ්‍ය ලෝකයේ තියෙන සේරම වස්තු වලට මේක සමාන කරන්න බෑ. එහෙනම් ඒ තරම් වටිනා දෙයක් නැවත ඉඩම් කෑල්ලක් වෙනුවෙන් මේක විනාශ කරගන්නේ ඇයි? මුදල් වෙනුවෙන් අවුරුදු 50 60ක් මේක රස්සාවලට නිරත කරලා විනාශ කරගන්නේ ඇයි? තමන්ගේ ජීවිත කාලය පුරාම බඩමුට්ටු එකතු කරන්න වෑයම් කරලා මේක විනාශ කරගන්නේ ඇයි මේවා විනාශ වෙන දේවල් මේ විනාශ වෙන මේ ලෝකෙම දේවල් වලට වඩා වටින දෙයක් ඇයි වටින් නැති දෙයක් වෙනුවෙන් වටින දෙයක් විනාශ කරගන්නේ අප්පමා දෝච්ච ධම්මේසු කියලා කියන්නේ මේ ලෝකේ සෑම විනාඩියක් ගානම අප්‍රමාදව අපි නිවනට කටයුතු කරන්න ඕනේ අපගේ ජීවිතයේ නිතරම නිවන පිණිසම වෙන්න ඕනේ. එහෙනම් එහෙම කටයුතු කරන්න පුළුවන් නම් ඒ විදියට අපට අපගේ නිවන පිණිස අපගේ ජීවිත කාලය කැප කරන්න පුළුවන් නම් ඒ කාන්ත වශයෙන්ම අපේ නිවීම කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. එහෙනම් මේ ගාථා රත්නය තුලින් අපි සාකච්ඡා කළා ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතම් මංගල මුත්තමං එහෙනම් අපගේ ජීවිත කාලය තුල සියලුම පාපයන්ගෙන් නිදහස් වෙන්න ඕනේ එහෙනම් සියලු පාපයන් වෙන්නේ කොහමද? ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයට ඇතුල් වෙන සංඥාවලින් නෙමෙයි. ඒ සංඥාවලින් ප්‍රත්‍යක්ෂ කරන චෛතසික වලින් තමයි පව් වෙන්නේ. එහෙනම් ඒ විදියට මේ සියලෝම පවවලින් නිදාස් වෙන්න නම් ධම්මානුපස්සනාව වඩන්න ඕනේ. එහෙනම් මේ ආරති විරති පාපා කියලා කියන්නේ මොනවද? ධම්මානුපස්සනාව. අපිට මොනම දේ පෙනුනත් මොනම දේ ඇහුනත් ප්‍රශ්නයක් නෑ. ධර්මයෙන් අපිට ඒක ගන්න පුළුවන් නම් එතන පව් සිද්ධ වෙන්නේ බනිනවා නිඳා කරනවා අපාස කරනවා ඒක කමඨාන වශයෙන් ගන්න ධර්මයක් වශයෙන් ගන්න ඒම ගන්න පුළුවන් නම් ජීවිතේ කවදාවත් ඒක පාපයක් වෙන්නේ නැහැ. ඒක පිනක් වෙනවා, පිරෙනවා ಗುಣධර්ම. පිරෙනවා අපේ සීලය, විනය, අපි ලබාපු මිනිසත් භවය. එහෙනම් අපේ ජීවිත කාලය පුරාම මේ ආරති විරති පාපා කියන මේ ධර්මය අපි තුලින් සම්පූර්ණ වෙන්න නම් ධම්මානුපස්සනාවෙන් අපි අපේ ජීවිතය ගත කරන්න ඕනේ. ලබාපු මිනිසත් භවයේ සෑම තප්පරයක් ගානේ ධම්මානුපස්සනා වඩන්න ඕනේ. ඒ සෑම මොහොතක් තුළම මේ හැම සංඥාවක්ම ආයතන ආයත් එක්ක සම්බන්ධ වෙනකොට ධර්මානුකූලව අපි එක ගන්න ඕනේ. මජ්ජපානාච සංයමෝ අපි දැක්කා කායානුපස්සනාව. කායානුපස්සනාව කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි. කාය තුලින් ඇතිවෙන්නා වූ සෑම දෙයක් කරේම අපි 100න් ඉන්න එක මත්වීමට ඇතිවෙන්නා වූ හේතු වලින් නිරෝධ වෙන එක එහෙනම් මත් වෙනවයි කියලා කියන්නේ එයාට දුකක් ඇති වෙනවා කියන එක නේද? එයා නිවනට ප්‍රමාද වෙනකොට එයා යම්කිසි හේතුවක් නිසා මත් වෙනවා නම් ලෝභයෙන්, රාගයෙන්, ద్వේෂයෙන්, වෛරයෙන් එයා මත් වෙනවා නම් ඒ මත් වෙන සෑම මොහොතක් නිසාම එයාට දුකක් ඇති වෙනවා. ඒකට අපි කියනවා වේදනාව කියලා. එහෙනම් මේ මජ්ජපානාච සංයමෝ කියලා කියන්නේ කායානුපස්සනාව. කයේ තමයි වේදනාවේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් වේදනානුපස්සනාවයි කායානුපස්සනාවයි වඩන්න ඕනේ. මේ මජ්ජපානාච සංයමෝ සම්පූර්ණ වෙන්න. අප්‍රමාදෝච ධම්මේසු කියලා කියන්නේ අප්‍රමාදව නිවනට අදාළ ධර්මයේ ඇසිරෙන්න නම් සීය තියෙන්න ඕනේ. මේ කියන්නේ චිත්තානුපස්සනාව. අන්න බලන්න භාග්‍යතුන් වහන්සේ සතර සටිපට්ඨානය මේ අත්වෙනි ගාථාව තුළින් බොහොම ලස්සනට දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ කොච්චර දක්ෂද මේ ලෝක සත්වයාට නිවන දේශනා කිරීම පිළිබඳව. එහෙනම් අපට ධර්මයේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථාව තුළින් දීලා ඉවරයි. සෑම සත්වයකටම නිවන් පණිවිඩය මේ ගාථා රත්නය තුලින් භාග්‍යතුන් වහන්සේ එලි දක්වලා ඉවරයි. එහෙනම් මේ ගාතාව තුල තියෙන අර්ථය අපට තේරිලා නැහැ. මේකේ තුල තියෙන යථාර්ථය විද්‍යාව අපි දැක්කේ නැහැ. කමඨාන භාවනාව අපි දැක්කේ නැහැ. නමුත් දැන් අපට එම කියන්න බෑ. දැන් අපි කමඨාන දැක්කා. විද්‍යාව ප්‍රත්‍යක්ෂ කළා. භාවනාව අපි අවබෝධ කළා. මේක තුළ තියෙන සතර සටිපට්ඨානය අපි ධර්මානුකූලව ක්‍රමක්‍රමයෙන් අපි ප්‍රත්‍යක්ෂ කරගෙන වටා ගත්තා. එහෙනම් දැන් අපිට තියෙන්නේ මේක වඩන්න. ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතම් මංගල මුත්තමන් මේක තම තමන්ට ලැබිච්ච පුද්ගලික නිවන් පණිවිඩය අර අපේ නම අපට ලැබිච්ච පුද්ගලික අමතීමට ලැබිච්ච එකක් වාගේ අපගේ ජීවිත කාලය තුල අපට ලැබිච්ච පුද්ගලික නිවන් පණිවිඩය එහෙනම් සෑම ස්වාමින් වහන්සේ නමකටම සෑම ගී කෙනෙකුටම මේ ගාතාව මොකද්ද කිව්වොත් අනේ මේක මගේ නිවන් පණිවිඩය මේක මගේ පුද්ගලික නම වාගේ මටමයි මේක කියලා තියෙන්නේ මගේ පණිවිඩය මගේ කමඨාන මගේ භාවනාව කියලා වඩන්න පුළුවන් වෙන්න ඕනේ එහෙනම් අද ඉඳලා අපි ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතං මංගල මුත්තමන් කියන ගාතාවේ සරණ යමු සෑම තප්පරයක් ගානේ අපි මේ ගාතාව තුළ තියෙන ධර්මය නිතර නිතර මෙනෙහි කරමු. තථාගතයන් වහන්සේ අපට දේශනා කරපු මේ නිර්වාණ පණිවිඩය අපේ කයේ කොටසක් බවට පත්වෙන්න ඕනේ. අපේ ජීවිතයේ බවට පත්වෙන්න ඕනේ. අපගේ චරිතයේ බවට පත්වෙන්න ඕනේ. අපේ ආයතන අයේ ක්‍රියාකාරීත්වය බවට පත්වෙන්න ඕනේ. එහෙනම් අපට සෑම මොහොතක් තුළම සතර සතිපට්ඨානය වඩන්න අපට විශේෂ ධර්මකාරණාවක් අද අද පාන්දරින් අපට උදා වුණා. එහෙනම් මේ ගාථා රත්නය අපගේ ජීවිත කාලෙම නැවත නැවත සීකරලා පුරුදු කරමු. එහෙනම් අපි දැනගත්ත අපට අදන්න තියෙන බොහොම සරල පොඩි දෙයක්. එහෙනම් අපි තාම වඩලා නැත්තේ හදලා නැත්තේ ඒ සරල පොඩි දෙයමයි. එහෙනම් හදින්දලා අපි මේ දේවල් කටයුතු වල නිරත වෙමු. එහෙනම් මාමංගල සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දා දේශනා කරපු ගාථාව තුළින් ගොඩාක් දෙවිවරු මාර්ගඵලවලටපත් වුණා. ගොඩාක් මිනිස්සු මේක අවබෝධ කරගත්තා. ශ්‍රමණයන් වහන්සේලා අවබෝධ කරගත්තා. එදා තථාගතයන් වහන්සේගේ මහා කරුණාව, ඒ සම්මා සම්බුද්ධ ප්‍රඥාව ඒ පිළිඹු වුණා, එලිදැක්ුණා මේ ගාථා රත්න තුලින්. එහෙනම් අදත් ඒ ගාථා රත්න තුලින් අපට ගෝචර වෙන ධර්මය අපට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මය සාකච්ඡා කිරීම තුළින් නැවත ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයේ ශ්‍රේෂ්ඨත්වය අපි දැක්කා. ඒ දක්ෂකම අපි දැක්කා. සාරාංශක කල්ප ලක්ෂයක පාරමිතාවේ මහන්සිය අපි දැක්කා. මේ ગાථා නිර්මාණයට මෙච්චර කාලයක් ගියා කියන එක පුදුමයට කාරණාවක් නෙමෙයි. මීට වඩා යනවා අපි මේ වගේ නිර්මාණයක් කරන්න ගියොත්. එහෙනම් ඒ තථාගතයන් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන සෑම දවසක් ගානේ සෑම ජාතකයක් ගානේ උන්වහන්සේ ලේ පූජා කළේ අපි වෙනුවෙන් උන්වහන්සේ ජීවිත දන් දුන්නේ අපි වෙනුවෙන් උන්වහන්සේ රාජධානි දන් දුන්නේ අපි වෙනුවෙන් භාර්යාව දරුවෝ අරගෙන බාර දීලා ඒ කට්ටිය ගගා ඇදගෙන යනකොට ඒක දිහා බලාගෙන ඌලාගෙන සිටියේ අපි වෙනුවෙන් එහෙනම් ඒ තථාගත මාබෝසතාණන් වහන්සේ මේ ලෝකයේ සෑම භවයකම ඉපදිලා මේ ලෝක සත්‍ය වෙනුවෙන් ඇඬුවා ලෝක සත්‍ය වෙනුවෙන් දුක් විඳා ලෝක සත්‍ය වෙනුවෙන් මහා පරිමාණයෙන් වේදනාවටපත් වුණා. Taman සන්තක හැම දෙයක්ම දන් දීලා මේ ලෝක සත්‍ය වෙනුවෙන් මට මොනවද මගේ අඩුව හදන්න ඕනේ කියලා සෑම මොහොතකම උන්වහන්සේ මේ ලෝක සත්‍ය වෙනුවෙන්ම කල්පනා කරගෙන ලෝක සත්‍ය වෙනුවෙන්ම ජීවිතය පූජා කළා. එහෙනම් උන්වහන්සේ දන් දුන්නේ Tamanට නිවන් දකින්න නම් අරියත් ඵලයටපත් වෙලා ඕනතරම් නිවන් දකින්න අවස්ථාව තිබුණා. එහෙනම් දීපංකර බෝධි මූලයේදී උන්වහන්සේට අවස්ථාව උදා වුණා. ඒ තාපසවරයා 이르දි වඩලා සිත ගොඩාක් දියුණුයි. එහෙනම් සෙනෙකින් ිතාදාගෙන rahat වෙන්න පුළුවන්කම තිබුණා. නමුත් මේ මාබෝසතාණන් වහන්සේම කළේ නැහැ. එහෙනම් මමත් මේ වාගේ ලෝක සත්වයා ගොඩ දාන්න මොනවද කරන්න ඕනේ? උරපලලා ලේ දෙනවද? අතපය හතරම කපලා දන් දීලා සාන්තිවාදී කෙනෙක් කියලා මම පෙනී හිටිනවද? සේරම රාජධානි දන් දීලා වෙස්සන්තර වෙනවද? එහෙනම් මම අපන්නක ජාතකයේ තමන්ගේ සේනාව ආරක්ෂා කරන තමන්ගේ සියලෝම ශ්‍රාවකයෝ ආරක්ෂා කරන දක්ෂ වෙළෙන්දෙක් වෙනවද? එහෙනම් මම මේ ලෝකේ සෑම දවසකම මම මාගේ කොටස මං අරියට කරනවා. මේ ලෝක සත්‍ය වේරගන්න මං මේ අවශ්‍ය කටයුතු වල පාරමිතාවල යෙදෙනවයි කියලා ඒ තථාගත මහබෝසතාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂයක් අපි වෙනුවෙන් තමයි දුක් අපේ ජීවිත වෙනුවෙන් දුක්ුණේ අපේ විමුක්තිය වෙනුවෙන් දුක්ුණේ අපට නිවන කියන්න අපිව අරහත් ඵලයට පත් කරන්නයි උන්වහන්සේ දුක් විඳේ එහෙනම් ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවසාන ඉල්ලීම අප්පමා දෝච ධම්මේසු එහෙනම් නිවනට අදාළ ධර්ම කාරණාවල අප්‍රමාදව කටයුතු කරන්න එහෙනම් මෙච්චර අපි වෙනුවෙන් දුක් විඳපු තථාගතයන් වහන්සේගේ ඉල්ලීම අපි නොසලකා අරිනවන අපි මිනිස්සු නෙමෙයි තිරිසන්නු කියලා කියන්න බෑ තිරිසන්නු ඊට වඩා හොඳයි. එහෙනම් අද ඉඳලා අපි මිනිස්සු කියලා ඔප්පු කරන්න ඕනේ. අපිට මේක තේරෙනවා අපි මේක වඩනවා කියලා අපි ඒක ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ඉල්ලීමට අනුව අද ඉඳලා අපි අප්‍රමාදව වැඩ කරමු. සෑම තප්පරයක් ගානේ වැඩ කරමු. සෑම මොහොතක් ගානේ වැඩ කරමු. නිවනට හදාළ ධර්මයන් වල මේ ආයතන අය යොමු කරලා අපේ විමුක්තිය අපි සලසමු අපේ විමුක්තිය ඒකාන්ත වශයෙන්ම මේ භවයේ ලබනවා ලබනවාමයි කියලා වීරිය වඩාගෙන මේ ධර්ම කාරණාව මේ කමඨාන මේ භාවනාව අපි අපගේ ජීවිත කාලය පුරුදු කරමු කායානුපස්සනාව වේදනානුපස්සනාව අපි ප්‍රත්‍යක්ෂ කළා ධම්මානුපස්සනාව අපි ප්‍රත්‍යක්ෂ කළා චිත්තානුපස්සනාව ප්‍රත්‍යක්ෂ කළා එහෙනම් මේ අප්පමාදෝච ධම්මේසු කියන මේ ගාතාව තුලින් අපි අපගේ සතර සටිපට්ඨාන භාවනා වඩමු. සතර සටිපට්ඨානය මේ ගාථාව තුළින් අපගේ ජීවිතයට ප්‍රත්‍යක්ෂ කරමු. මේ කමඨාන මේ භාවනාව මේ නිර්වාණ පණිවිඩය ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධය පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි